දැන් වෙලාව පෙරවරු 8 විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මාන් ශාසන දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. බොජ්ජංග ධර්මය නම් කුමක්ද? බොජ්ජංග ධර්මයන් හැදෑරීමෙන් පිළිපැදීම තුලින් නිවන් පසක් කර ගන්නට මඟ පාදා ගන්නේ කෙසේදයි පහදා දෙන්නට. සංයුත්නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුතිය ඇසුරින්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 पि ධම්මං शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि ධම්මං शरणं गच्छामि तृतीयंपि ධම්මං शरणं गच्छामि तृतीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि सङ्घं शरणं गच्छामि शरण සරණා ගමනං සම්පුන්නං ඕම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනත්පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසු මිච්ඡාචාරා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සබ්බෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං තත්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 සංවත්තතිති බික්ඛු බොජ්ජංගාති උච්චති තී සාදු සාසු අපේ අනුග්‍රහක බාතුන් ප්‍රමුඛව සිටින ශ්‍රාංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශනය වෙන එම ධර්මානුශාසනාවන් සවන් දෙනු ලබන දහම් ලැබි පින්නතුනේ අපි අද ධර්ම දේශනාව කරන්නේ ගැඹුරු මාතෘකාවක් ඔස්සේ. ඒ අපට ගාණික සංස්ථාව විසින් ලබා දුන් දෙයක්. එහි ගැඹුරු අර්ථයක් විග්‍රහ කරන්න තිබෙනවා. මේ වන විට අප විසින් මේ නාලිකාව ඔස්සේ ධර්ම දේශනාවන් 20ක් විතර කරලා තියෙනවා කියලා මගේ මතකය. සමහර විට මම ධර්ම දේශනාවන් තෝරා ගත්තා නම් තවත් ධර්ම දේශනා 20කට 30කට පස්සේ තමයි බොජ්ජංග ගැන කතා කරන්නේ. අපි ක්‍රමිකව තමයි මේ ධර්ම දේශනාවන් ගැඹුරට පැහැදිලි කරගෙන ඉන්නේ. ඒත් මේ සමාජය දැනගත යුතු දෙයක්. එබැවින් මේ ප්‍රශ්නේ ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසා තිබෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ නැගූ ප්‍රශ්නේ තමයි අපි මේ පැහැදිලි කළේ. ස්වාමීනි බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා. කොපමණකින්ද බොජ්ජංග බවට පත් වෙන්නේ කියලා තමයි අර මා මුලින් මතක් කළ මාත්‍රකා පාඩේ පාලියෙන් විමසලා තිබෙන්නේ. මේ පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ හිතා ලස්සන වචනයක්. බෝධාය සංවත්තතිති කෝ බික්ඛු තස්මා බොජ්ජංගාති උච්චති කියලා තියෙනවා. සිංහලෙන් අවබෝධය පිණිස හේතු වන්නේ යමක්ද? එබැවින් ඒට බොජ්ජංග කියලා කියනවා කියලා. බොජ්ජංගවල විරුද්ධ පාක්ෂ පාර්ශවයේ අර්ථ අනිත් අනිත් වචනේ කාමාංග. කාමාංග වඩන මිනිස්සුන්ට කියන්නේ මනුස්ස වර්ගයාට කියන පෘථග්ජන කියලා. පෘථග්ජන භාවයෙන් මෙදී එහෙම නැත්නම් මේ කාමාංග නැත්නම් නීවරණ ප්‍රහාණය කරන මාර්ගයට යන්නට තමයි බොජ්ජංග අවශ්‍ය වෙන්නේ. එබැවින් මම මතක් කළේ මේක කාමාංග වැඩි දියුණු කරන ප්‍රත්‍යඥාය සඳහා දේශිත වූ ධර්මයක් වන්නේ නැහැ කියලා. බෝධාය කියන වචනේත් අපි හොයාගන්න වෙනවා. බෝධාය සංගතිතිතිබික්ක කියලානේ කියන්නේ. අවබෝධය පිණිස හේතු වන බැවින්. මොනවා අවබෝධය පිණිසද? එවිට අපිට දන්න වෙනවා මේ බෝධාය කියන වචනේ තියෙන තවත් තැනක්. සත්‍යක සූත්‍රයේ තිබෙනවා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. පළවෙනි වචනේ බුද්ධෝ අවබෝධ කරගෙන බෝධාය අවබෝධය පිණිස. මොන අවබෝධය පිණිසද? දුකින් අත මිදීම නැත්තන් නිවන් අවබෝධය පිණිස. බෝධාය කියන වචنين කියවෙන්නේ ඒක තමයි. එතකොට බොජ්ජංග කියන වචනේ තේරුම එහෙමනම් තවත් සරල අර්ථයකින් ගන්නවා නම් ශ්‍රාවක මට්ටමින් ගත්තොත් අරහන්ත බෝධියටපත් වෙන බෝධිසත්ව බුද්ධත්ව මට්ටමින් ගත්තොත් බුද්ධ බුද්ධ වීමේ රහත් වීමේ මගට පිළිපන් අංග කියන එක බොජ්ජංග. බොජ්ජංග වඩන්න පටන් ගන්න විට කෙනෙක් පටිසෝතගාමි වෙනවා. පටිසෝතගාමි වෙන්න ධර්ම දේශනා තේරෙන්න වෙනවා. එතෙක් කරන්නේ කාමාංග වැඩි වෙන එක. එබැවින් මරණින් මතු නිවනක් බලාපොරොත්තු වෙන කෙනෙකුට බොජ්ජංග වඩනවා කියන්න බෑ. අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් බොජ්ජංග වඩනවා කියන්න බෑ. ඔවුන් තවදුරටත් මේ කාම ලෝකේ කාමාංග වැඩි දියුණු කරමින් ඉන්නේ. කාමාංග වැඩි දියුණු වෙන්නේ මොනවයින්ද? ඒකට තියෙන වචනයක් නීවරණ කියලා. බොජ්ජංග වලම තිබෙනවා මේක. නීවරණ පහක් කියලා කතා කරනු ලබනවා මේ නීවරණ ධර්මයන් යම් කෙනෙක් ගාව වැඩෙනවා නම් එතකොට ඔහු වඩන්නේ කාමාංග. ඒ නීවරණයේ ප්‍රහාණය පිණිස තමයි බොජ්ජංග භාවිතා කරන්න ඕන. ඒකට මේ කාමාංග සහ බොජ්ජංග අතර පරතරය දේශනා වෙන්නේ කුමක් පදනම් කොටද කියලා තේරුම් ගත්තේ නැතිව මේ කටයුත්ත කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට ඒ තේරුම් ගැනීමට තරම් කාලයක් නැහැ. කාමාංග වැඩි දියුණු වෙන්නේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට. බොජ්ජංග වැඩි දියුණු වෙන්නේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට. නමුත් කාමාංග වැඩි දියුණු වීමේදී වුන් පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට වැඩෙනවා කියන එක දන්නේ නැහැ. අරමුණෙන් අරමුණට යම් දෙයක් මෙනෙහි කිරීමෙන් ඒ පැත්ත බලවත් වෙනවා. කාමච්ඡන්ද කියන එක වචනේ ගත්තාම ඒකට අදාළ අරමුණක් තිබෙනවා. විතර්කයක් තියෙනවා කාම විතර්ක. කාම නිමිත්ත කියලා අපි සමහරට කතා කරනවා. එතකොට ව්‍යාපාදයේ වැඩෙන්න ව්‍යාපාද නිමිත්ත කියලා භාවිතා කරනවා. නිමිත්ත කියන්නේ අරමුණ කියන එක. කාරා කාම අරමුණක් කෙරෙහි යම් කිසි පුද්ගලෙක් රුචිකත්වයක් වැඩනවා නම් එවිට ඒ පැත්ත වැඩෙනවා. ව්‍යාපාදයේ මුල් කොටගත් අරමුණක් වැඩෙනවා නම් එහෙම වැඩෙනවා. මේ මගට යන්නට යම්කිසි පසුබාන ගතියක් ආහාර මතයක් ආදී හෝ කම්මැලිකමක් තිබෙනවා නම් එවිට පින විද්ද වැඩෙනවා. සිතේ නොසන්සුකමක් තිබෙනවා නම් එතකොට විද්වත් කුක්කුට වැටෙනවා. බුදුන් වහන්සේ හෝ ධහම ගැන හෝ තමා පිළිබඳව හෝ සැකයක් තිබෙනවා නම් විචිකිච්ඡා වැඩෙනවා. මේ පස වැඩෙනකොට මේ වර්ණ කියන්නේ නිවිමා වර්ණය කරනවායි කියන එක. යමුගේ චිත්තසංතානය තුළ මේ නිවීම ආවරණය වෙන ධර්ම වැඩෙනවා නම් එවිට ඔහු සසරේ භවගාමී වෙනවා ඇරුණාම නිවීමට සමීප වෙන්නේ නැහැ. එවින් අපිට මේ ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ මේ කාමාංග නැත්තම් නීවරණේ වඩපු පුද්ගලයන් වශයෙන්. ජීවිතේ බුදුදහම තේරෙන් තේරුම් ගන්න නැතුව යම් තාක්කල් ජීවත් වෙලා ඉන්නවද? ඒ තුල පෘථග්ජන පුද්ගලයන් වශයෙන් ඔබ තුළ මේ නීවරණයන් වැඩිලා තිබෙනවා. දැන් නීවරණයන් ප්‍රහාණය කරන්න තමයි අපට උජ්ජංග පාවිච්චි කරන්න ඕන. අතක තබා ගන්න. එහෙදී කුමක් පදනම් කොටද මේක දේශනා වෙන්නේ? ඒ ඒ පදනම තේරුම් ගත්තේ නැත්නම් බෑ. පදනම තමයි බුදුන් වහන්සේගේ මේ ධර්ම විනය බොජ්ජංග වගේ කාරණා සඳහා දේශනා කරලා තිබෙන්නේ ස්කන්ධ පහක් පදනම. ඔබට මට සම්මත සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන වෙනසක් තිබුණාට ඇඳුම් වල පවා මේ බුදුන් වහන්සේ වදාළ මේ මෙබඳු ධර්මයන්හිදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව හැමදෙනාටම තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකයෙන් පංචකයට තමයි නොදන්නා කාලය තුල කාමාංගහෙවත් නිවරණ වැඩි දියුණුවනේ. තවදුරටත් ධර්මයේ තේරෙන්නේ නැත්නම් ජීවිත අවසානයේ දක්වාමත් අර විසාකාට අදාළ පරිදි ජීවත් වෙන්න ගිහින් ඇලෙන හෝ ගැටෙන කරුණු යම් තාක් වැඩි දියුණු වෙනවද දුක් 100ක් ඇත කියලා විසාකාවට අදාළේ ජීවිතේ දුක්බර වෙනවා එන්නේ එන්න. එහෙනම් මේ දුක්බර වීමෙන් මිදෙන්න තමයි බොජ්ජංග වඩන්න ඕනකමක් මෙහිදී අප තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ජීවිතේ උපත එකක් මරණය තව එකක්. අපිට ඒක දැවැටහෙන කරුණක්. ඉපදුනා කියන්න දන්නවා, වෙලාව දන්නේ නැති වුණාට වැරෙනවා කියන්න දන්නවා. ඒ පුද්ගලයාගේ ඉදීම වැරීම. ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම කියලා කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට හමු වෙන අරමුණක් පාසා වේදනා සංඥා සංකාර පහක් හටගෙන මේ ආ. ඇසට හම් වෙන රූපය මුල් කොටගෙන කනට හම් වෙන ශබ්දය මුල් කොටගෙන නාසයට හම් වෙන ගන්ධය මුල් කොටගෙන ස්කන්ධ පහක් හටගෙන මේ ආම. මේ ස්කන්ධ පහ තමයි නීවරණ සඳහා භාවිතා කරේ පිළිගත්තේ නැති වුණාට, තේරුම් ගත්තේ නැති වුණාට. ස්කන්ධ පහම තමයි ආපහු නීවරණ ප්‍රහාණය නැත්තම් බොජ්ජංග වැඩිම සඳහා උදව්පකාර වෙන්නේ. එබැවින් බුදුසමයේ ගැඹුරු කොටස ස්කන්ධ පංචකේවත් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ මුල් කොටන දේශනා කළ දෙයක් බව අසන්නන් තේරුම් ගන්නවා. තේරුම් ගත්තාම ඒ ඒ අරමුණෙන් අරමුණට ස්කන්ධ පංචකයෙන් පංචකයට අපි අතින් සිදුවන ප්‍රමාදය මොකක්ද? දැන් අප්‍රමාද වෙන්න මොකක්ද? ඔබ අසා ඇති. බුදුන් වහන්සේලා දේශනා කළ සූත්‍රයේ තියෙන ස්කන්ධ පංචකේ අනාත්මේවත් අනත්ත ලක්ෂණ සූත්‍රය. නමුත් පුතග්ජන පුද්ගලයාගේ ජීවන දර්ශනය වෙලා තියෙන ස්කන්ධ පංචකේ ආත්ම කොට ගැනීම. එළවින් ඒතන් මම හේතුහමස්මින් ඒසෝමේ අත්තා. ඒ මමය, ඒ මගේ, ඒ මගේ ආත්මය කියන සංකල්පය තුළ මේ නීවරණ ධර්මතාවයන් සිතේ වැඩි දියුණු කරගන්නෙන් ඉන්නේ. ව්‍යාපාද නීවරණය, කාම නීවරණය ආදී දේවල් ප්‍රධාන වශයෙන්. ඒකට තමයි කියන්නේ පාලියේ ඒතන් මම හේතුහමස්මින් ඒසෝමේ අත්තා පියක සිංහලට යොදනවා ඒ මගේ, ඒ මම, ඒ මගේ ආත්මය කියලා. ඒ යන්න ශරීරයට කියන නමක් නෙමෙයි එතන දේශේදී දේශයට කියන්නේ. දේශ නිමිත්තේදී නම් දේශය. කාම නිමිත්තේදී නම් කාමය. ඒ නිමිත්තට එන දේ සම්බන්ධයෙන් ගත් කල ඒ නිවර්ණ වෙනම විග්‍රහ කරනකොට තියෙනවා ඒකට අදාළ නිමිති තියෙනවා ඒ නිසා වැඩෙන්නේ කියන එක කොහොම සාමාන්‍ය සමාජයේදී කාම ව්‍යාපාද මේවා තමයි ජීවිතේ භාවිතා කරන්නේ ඒ නිසා වැඩුණා වූ ව්‍යාපාදයක් වැඩුණා වූ කාමයක් වැඩුණා වූ තීන විද්‍යාවක් ආදී වශයෙන් නිවීම වහන ධර්මසිතේ බොහොම වැඩි දියුණු කරගෙනයි ඉන්නේ සමාජය. ඒ නොදැන නිතසුකාත්මණන් වූ බුදුන් වහන්සේ දෙසව දාලේ නැති ධමයක් දහම වශයෙන් භාවිතා කරපු නිසා. මේ කර්ම රැස්වීම නැත්තම් මේ නීවරණ වැඩි වීම සිදු වෙන්නේම ඒතන් මම හේතුමස්මින් ඒසෝ මේ අත්තා කියන මේ සංකල්පනාව නිසා. මේ සංකල්පනාවට ආවහම තියෙන සිහිය නෙමෙයි අසහිය. අතක තබා ගන්න. අසහියෙන් කටයුතු කිරීමේදී තමයි නීවරණ වැඩෙන්නේ. දැන් අසහියෙන් කටයුතු කිරීම කියන තැනට සිහිය පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි නීවරණ ප්‍රහාණය සහ බොජ්ජංග නැත්නම් අවබෝධයේ පැත්තට වැඩි දියුණුව සිදු වෙන්නේ. එහිදී අපට තේරුම් ගන්න අවශ්‍ය කරුණක් තිබෙනවා. බොජ්ජංග සම්බන්ධයෙන් ගත් කල ඔබ වචන වලින් අසා ඇති සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන වචන හතක්. මේ වචන හත පැහැදිලි කියන එක නෙමෙයි මගේ අර්ථය වෙන්නේ. මේ සති කියන්නේ කුමක්ද? කොතෙන්ද සිහිය තියෙන්න ඕන? සති කියන්නේ ඔබ සාමාන්‍යයෙන් සිහිය කියලා පිළිගන්නවා. නමුත් ඒ සිහිය ඔබ දන්නා සිහිය නෙවෙයි. ඔබට ඔබේ උපකරණ ලැබූ තැන්, යතුරු ලැබූ තැන් ආදී වශයෙන් මේවා පිළිබඳ සිහියක් තියෙන්න වෙනවා. නෑ ඒ පෘථග්ජන පුද්ගලයන් සතු සිහිය. මේ සති කියන්නේ කුසල චෛසික 25 දෙවෙනි චෛසිකය. සද්දා සති හිරියොත්ප්ප අලෝභ අදෝස තත්‍රමජ්ජතා කියලා පැහැදිලි කරනවා කුසල චෛසික 25ක් අපි භාවිතා කරනවා කියලා. කුසල යනු අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි ශක්ති ප්‍රවේදයක්. මෝහ අහිර කනොත්තප්ප උද්දච්ච ආදී වශයෙන් කතා කරන අකුසල චෛසික එයන් මෙදීම සඳහා කුසල කියන එකේ තේරුම දක්ෂතා කියන එක. කුසලතාවයක් තියෙන්න ඕන. එතකොට ශ්‍රද්ධා කියන එක එබඳු වැඩෙන චෛසිකයක්. තෙරුවන් පිළිබඳව ආගම ශ්‍රද්ධාවක් තියෙනවා රැටෙනකොට අධිගම ශ්‍රද්ධාවක් තියෙනවා. මේ සති සති චෛතසිකය වැඩි දියුණු කරන එක තමයි මේ බොජ්ජංග වලින් කරන්නේ. කුමකටද සිහිය තියෙන්න ඕන? ඒක තේරුම් ගත්තේ නැතුව සතිය දියුණු කරන්න බෑ, සතිය වඩන්න බෑ, නිවර්ණය ප්‍රහාණය කරන්න බෑ. ස්කන්ධ පංචකයක් පරිහරණය කිරීමේදී අරමුණෙන් අරමුණට කර්ම රැස් වෙන්නේ කුමක් නිසාද? අජ්ජාගතවම් බික්කවේ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிකර සංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති අවිද්‍යාව මත ජීවත් වෙන පුද්ගලයෙක් පින් හෝ පව් හෝ ධාන කුසල් රැස් කරන්නේ නම් ඒ එතකොට විඥානය උපගත වෙනවා ඊට ඒක හොඳයි කියලා පිළිගන්නවා ඒ රැස් කිරීමේදී යලි විපාක දීමට කාම සහ රූප හෝ අරූප වශයෙන් හේතු ඉතුරු වෙන්නේ අසහිය නිසා අවිද්‍යා හේතු කියනවා නැත්නම් තණ්හානුසය කියලා කියනවා නැවත උපතට හේතු ශේෂ වීම අසහිය නිසා බුදුසමින් උගන්වනු ලබන්නේ නැවත උපතට හේතු නොතබා අවසන් කිරීම පුතග්ජන සමාජයේ නැවත උපතක් සඳහා කර්ම රැස් කරමින් අනාගත සංසාර ගමන සකස් කරන හිටියර පුතග්ජන සමාජයේ බුදුන් වහන්සේ වදාරන්නේ කම්මක්ඛය සම්මත්තති කර්ම රැස් කිරීම වෙනුවට කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න කියලා කර්ම කියන වචනය යටතේදී අපුණ්‍ය කර්ම පුණ්‍ය කර්ම ආනිජ්‍ය කර්ම කියනවා. කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුඛාප් විපාකං කියලා තමයි කර්ම සූත්‍රවල සඳහන් වෙන්නේ. පව් සහ දුක් විපාක, පින් සහ සැප විපාක, පව් පින් සහ සැප දුක් විපාක. සංසාරයේ ටිකක් හරි උදව් උපකාර වෙන්නේ සුක්ඛං සුක්ඛ විපාකම් පමණයි. ඒ දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ කොහේ හිටියත් ආයවර්ණ සත් බල පිණිස. ඒ මට්ටමින් අපට පුණ්‍ය කර්ම නැත්තම් පුණ්‍ය විපාක කියන ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් ඒ තුලත් බුදුන් වහන්සේ වදාළ පෘථග්ජන පුද්ගලයන් තුළ මම වගේ සංකල්පයෙන් උන්ට සැපට මේ ගෙනත් දෙන්නේ සංසාරගත ඇලීමක්. එතකොට සුක්ඛං සුක්ඛ විපාකං නෙවෙයි වැරදි. ඒ මමත්වෙන් ගැනීමේ දෝෂය ඒක තුලත් පවතිනවා. ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයා තුළ පුණ්‍යාවි සංකාරය තුලත් අවිද්‍යාපච්චා සංකාරා කියන අපි නොදන්නා මූලධර්මයේ ක්‍රියාත්මක වෙනවා. එයින් තුර ප්‍රවල කරන්න පුළුවන් නම් තමයි කුසල් බවට පත් වෙන්නේ. කුසලය යන විග්‍රහ කරනු ලබන්නේ අකුසලයෙන් වෙන්වීම වශයෙන්නේ. යමක් කිරීමක් වශයෙන් නෙමෙයි ධර්මය උගන්වන්නේ අකුසලයෙන් වෙන්වීම. අන්නේ අකුසලයෙන් වෙන්වීමට භාවිතා කරන්න ඕන ධර්මතා ටිකක් තමයි මේ සති කියලා කියන්නේ. සති සිංහලට අපි කියමු සිහි කියලා. සිහිය කියලා. කුමකටද සිහිය තියෙන්න ඕන? වර්තමාන මොහොතේ ඇහැට කනට නාසයට දිවකයට උපදින පංචකාරික අරමුණු වලදී ඔබට යම්නම් අදහස් හැඟීම් පහළ වෙනවා. ඒ හැඟීම් පහළ වීමේදී යලි සසර උපතට හේතු ඉතුරු වන්නේ නම් අවිජ්ජා පත්‍ය සංඛාර එහෙනම් සිහියේ නැහැ. දුක්ඛ නිරෝධය පිණිස හේතු වෙන්නේ කම්මක්ඛය අසංවත්තති. කන්න කම්ම පහනාය, සුඛ කම්ම පහනාය, කන සුඛ කම්ම පහනාය. ඒකට තමයි සති සම්බොජ්ජංගේ යොදලා තියෙන්නේ. කර්ණ කර්ම කළු කර්ම සිදුවීම වැළැක්වීම පිණිසත් සුදු කර්ම සිදුවීම වැළැක්වීම පිණිසත් කළු සුදු කර්ම සිදුවීම වැළැක්වීම පිණිසත් තමයි මේ සිහිය පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. එහෙනම් සිහිය කියන එකේ තේරුම වර්තමාන ස්කන්ධ පංචකය හටගෙන අල්ලා ගැනීමකින් තොරව ඇලීමකින් තොරව අපට අවසන් කරන්න පුළුවන් නම් ඉදිරියට හේතු නොතබ අවසන් වෙනවා. ඒ අප්‍රමාදයේදී ප්‍රමාදයේදී අපි උන්නේ මොකද්ද කළේ? අරමුණ එනවත් සමගම අරමුණේ ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගනු ලබනවා. ඒ සියල්ල අතීත හේතු වල ඵල ඇලීම පසුගිය වතවානුවක සිදුවීමක්, ගැටීමක් පසුගිය වකවානුවක සිදුවීමක්. අද නොවේ. දැන් ගැටෙනකොට මේක හිතට එනවා. ආපු ගමන් අපි කියනවා මට තරහාවක් ආවා, මට පරිගන්න හිතුණා, ඊර්ෂ්‍යා කරන්න හිතුණා, නැත්නම් ඇල්මක් ඇති වුණායි කියලා. අන්නේ ඒ අතීතයේ කොටස එන්නේ ඉදිරියට තිබු නිසා. යමක් ඉදිරියට තබයිද ඒ ඊට පස්සේ ඉන්නේ අතීත හේතු වශයෙන්. මම හොඳ පාඩමක් උගන්වන්නම්කෝ කියලා අද හිතුවත් ඒක තියන්න ඉදිරියට. හෙට දවසේ ඉලිවැටෙනකොට අවස්ථාවෙදිනොත් ඒක එන්නේ අර තියපු එක ඉදිරියට තබව වුණාට අතීතේ. මෙසේ අතීතයෙන්ගෙන වර්තමානයේ වෙන ඉදිරියට තැබීම නැමැති ක්‍රියාවලිය වර්තමාන ස්කන්ධ පංචකය තුළ පුතර්ජන පුද්ගලයා ඇදී ඉන්නවා. ඒක ප්‍රමාදේ. ඒක අසහින් කටයුතු කිරීම. අතීතයෙන් ගෙන වර්තමානය හඳුනා ගැනීමේදී අනාගතයට නොතබා අවසන් කරන්න තමයි අපට සිහිය ඕනේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට මම බවට මගේ බවට මගේ ආත්ම බවට පියනවා නම් සිහියක් නැහැ. ස්කන්ධ පංචකයට එනේ ඕන දෙයක් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාවසෙන් දකින්න තමයි අපිට මේ සති නැමැති කුසල චෛසිකය ඕන. එතකොට එහිදී සිදුවෙන්නේ නීවරණ වර්ධනය වෙනුවට නීවරණ ප්‍රහාණය. එතකොට එහි වැඩෙනවා කියන එකේ තේරුම අමුතුවෙන් වැඩෙන දෙයක් නෙමෙයි. අවබෝධය වැඩෙන එක. සංසුන් බව වැඩෙන එක. එතකොට මේ වචනේ තිබෙන තැනක් තිබෙනවා ත්‍රිපිටකේ අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම්. අපමාදෝ පදේ විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? සිහියෙන් කටයුතු කිරීමයි කියනවා අප්‍රමාදය. අන්නයි. ඒ සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය තමයි මේ සති සම්බොජ්ජංග කියන්නේ. එතකොට අපට දුකින් අත මිදෙන්න කැමති නම් අපි කරන සියලු වැඩ කටයුතු සමග ඒ මොහොතට ගන්න ඕන සිහියක් තියෙන්න වෙනවා. ඒ ඒ සිහිය කියන්නේ ඉරියව් පැවැත්වීම නෙවෙයි. පාද තබන විට පාදයක් තබමින් කියන එක හෝ හුස්ම ගන්නා විට හුස්ම ගනිමින් කියන එක නෙවෙයි. ඒව සතිය තේරුම් ගත්තේ නැති අයගේ විග්‍රහමේ සමාජයේ. සිහියදී වෙන්න ඕන වර්තමාන මොහොතට එන අරමුණේදී ඇසේ හෝ කනේ හෝ නාසයේ දරවල් පහෙන් හෝ හයෙන් එකකින් එන්නේ. අරමුණේදී හිත හසු නොවේ. ඒ මමත්වය නොගෙන ඉදිරියට හේතු ඉතුරු නොකර අවසන් කිරීමට අපට බුදු පියාණන් වහන්සේ වදාළ නේතං මම නේතු හමස්මින් නමේසෝ අත්තානම් වූ ධර්මයේ පිළිගන්න වෙනවා. ඒකට පෙන්වන්නේ මගේ නොවේයි, මම නොවේයි, මගේ ආත්ම නොවේයි. තරහේදී තරහ මගේ නොවිය යුතුයි, මම නොවිය යුතුයි, මගේ ආත්ම නොවිය යුතුයි ඉවර වෙනවා. මගේ වුණොත් හේතු ඉතුරු වෙනවා. අන්න එතකොට හේතු ඉතුරු වෙන්නේ අසහියේදී සිහියේදී හේතු සේ වෙනකොට වැඩෙන මේ අවබෝධය තමයි බොජ්ජංග වලින් කෙරෙන්නේ. එමුනම් අපට මේ බුදු සමය තුල සතිමත් වීම කියන එක ඊටා ගැඹුරු වටිනා දෙයක්. ධර්මයේ තේරුම් ගන්නේ නැතිව, ස්කන්ධ පංචකේ නිරෝල් බව තේරුම් ගන්නේ නැතිව, හේතු ඉතුරු වෙන ආකාරය සහ හේතු ඉතුරු නොවි අවසන් වෙන ආකාරය තේරුම් ගන්නේ නැතිව තවත් ඉදිකින් කියනවා නම් ධර්මයේ වැටහෙන්නේ නැතුව බොජ්ජංග වඩන්න බෑ. බොජ්ජංග වැඩිීමේදී කර්මක්ෂයම සිදු වෙන්නේ. ගොජ්ජංග වැඩිීමේදී ඉතුරු කාරණාවලදී අපට ලැබී තිබෙන කාලයට අනුව අපි ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරන ලබනවා. අපිට ලැබෙන්නේ සංසුන් බවක්. නොසන්සුන් බව වැඩෙන්නේ නීවරණ වැඩිීමේදී. දැන් නීවරණ වැඩෙන එක නතර වෙනවා බොජ්ජංග වඩන්න ගත්තාම. ධර්මයේ තේරුනේ නැත්නම් ජීවිත අවසානයේ දක්වා නීවරණ වැඩෙනවා ඇරුණාම බොජ්ජංග වැඩෙන්නේ නැහැ. එබැවින් යමක් යමෙක් හොඳයි කියලා යමෙක් පුණ්‍ය කර්මයන් කරනවායි කියලා ඔහු ළඟ ලෝභ දේශ මොහයන් තිබෙනවා නම් ඔහු ජීවිත අවසානයේ දක්වා නීවරණ වඩන කෙනෙක්. තවත් විදියකින් කියනවා නම් මැරින් මරණයෙන් එහා පැත්ත පිළිබඳ නිවීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ වැරදි අවබෝධයක්. නිවීම කියන එක අනාගත බුදුහාමුදුරුව ලබා දෙනවායි කියලා හිතනවා නම් ඒ වැරදි අවබෝධයක්. ඒ තුළ වැඩෙනවා නීවරණ. ඒවත් නීවරණම් බවට පත් වෙනවා. වර්තමාන මොහොතේ අවබෝධය වෙන්න ඕන. යම් තැනක් දුකද වර්තමාන ස්කන්ධ පංචකය තමයි පංචපාස්කන්ධා දුක්ඛ විග්‍රහ වෙන්නේ. වර්තමාන ස්කන්ධ පංචකයෙන් දුකට හේතු අයින් කරන්න ඕනේ. දුක දුකට හේතුය නැති වූ තැනේ මාර්ගයනේ. හේතුව නැති කරන්න ඕනේ. මෙන්න මේ හේතුව නැති කරන්නටයි අපට බොජ්ජංග උදව්පකාර වෙන්නේ. එතකොට එහෙමනම් අපට බුදු පියාණන් වහන්සේගේ ගැන්වීමේ පවතිනවා ධර්මයේ තේරුම් ගත්තයින් පසුව වෙනත් ආකාරයක සිහියක් සිංහලෙන් කියනවා නම් මම බවට සිහිය වෙනුවට මම නොවන බවට සිහිය. පාලියෙන් කියනවා නම් ආත්ම බවට සිහිය වෙනුවට අනාත්ම බවට සිහිය. ආත්ම බවට සිහිය ප්‍රමාදයයි මම බවට සිහිය ප්‍රමාදයයි. ආත්ම නොවන බවට අනාත්ම බවට සිහියේදී තමයි අර නීවරණ ප්‍රහාණය සිදු වෙමින් අවබෝධය පැත්තට අංග වැඩෙන්නේ. මොනම් හැම දිනාටම ධර්මයේ තේරුම් ගත්තයින් පසුව තිත්තං චරන්නසින්නෝවා සායනෝවා හෙවත් නිඳ හැරෙන විට සිව් ඉරියව්වේදීම කොමන ඉරියව්වකින්ද අරමුණක් උපදින්නේ කොමන කොමන ඉරියව්වක් මුල් කොටගෙනද කාමච්ඡන්ද ව්‍යාපාද මේවා උපදින්නේ අතීත තිබු දේවල් ඒවට හසු නොවි ඒවා අවසන් කරන්නට ඒවා අල්ලා නොගෙන ඉන්නට ඒ මොහොතට සිහිය තියෙන්න ඕන එවිට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සාසිතින් ගන්නා අරමුණ ඔස්සේ ඒවට ගොදුරු වෙමින් මාරයාට අහු නොවි ඉන්නට. මෙතන තමයි මාර සටන තියෙන්නේ. මාරයාගේ හමුදාව කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔවුන් සමග සටන් කරන්න බුදුරජාණන් වහන්සේ ලබා දී තිබෙනා වූ අවියවද තමයි බොජ්ජංග. බොජ්ජංග අවියවද බලයෙන් අර මාරයව අපරාජය කරන්න ඕන. කාමච්ඡන්දේ නසන්ත ඕන. ව්‍යාපාදේ නසන්ත ඕන. ඒ නැසෙන්නේ කොහොමද? නැසෙනකොට වැඩෙන අවබෝධය තමයි බොජ්ජංග කියලා කියන්නේ. මේ සම්බන්ධයෙන් ඔබ තවත් තැනක පදයක් මතක තියාගන්නවා නම් හොඳයි. නිවීම කියන වචනේ විග්‍රහ කිරීමේදී උන්වහන්සේ වදාarලා තිබෙනවා නිවීම කියලා කියන්නේ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. චිත්තසංතානයේ පවතිනා වූ ලෝභය සහ ද්වේෂය සහ මෝහය බිඳුව දක්වා අවසන් කරන්න පුළුවන් නම්. එතකොට තමයි අවබෝධය. ඒ අවබෝධය කියන වචනෙට වචන නැහැ. අසංකත කියන්නේ ඒකයි අපි ඒකට. නමුත් අවබෝධයේ වසාලන්නා වූ නීවරණ වලට සංකත ධර්ම කියලා කියනවා. මේ සංකත ධර්ම ප්‍රහාණය සඳහා තමයි අපිට මේ සති කියන වචනේ අවශ්‍ය වෙන්නේ. සති. ඊළඟට තියෙනවා ධම්මවිචය. ස්කන්ධ පංචකයෙන් පංචකයට තියෙනවා ධර්ම වර්ගයක්. සාවද්ද අනවද්ද කියනවා. හීන ප්‍රණීත කියනවා. කුසල අකුසල කියනවා. අපේ හිතට එන දේවල් මොන ධර්මතාවයක් ආපුවා මේක අපි ක්‍රියාත්මක කරන්න ඕන එකක්ද? සාවද්ද නම් වැරදි. අනවද්ද නම් නිවැරදි. හීන නම් පහත්. ප්‍රණීත නම් උසස්. අන්න ඒ විදිහට. ඒ ආරම්මණය සමග අපි සැලකිලිමත් වෙන්න ඕන අහු වෙනවද? බාලයක බාලයකට නම් අහු වෙලා බෑ. අන්නේ උපදින ස්කන්ධ ධර්මතාවයන් විමසන්ට පුළුවන් නම් විමසලා හසු නොවී ඉන්නට අපට පුළුවන්කමක් තිබෙනවා නම් අපි එතන ධම්මවිචේ පාවිච්චි කරනවා. මේවා සඳහා ඊළඟට උදව් වෙන තව කාරණයක් තියෙනවා. ඒකට කියනවා විරිය කියලා. සාමාන්‍යයෙන් සිංහලට විරිය තියෙනවා. නමුත් සිංහල ට කියන වීරිය නෙමෙයි මෙතන පාවිච්චි වෙන්නේ. ආරද්ධ වීරිය කියන වචනයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේකට පාවිච්චි වෙනවා වජ්ජංග සූත්‍රවල ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ සිහියෙන් කටයුතු කිරීම සඳහා කර්මක්ෂය කිරීමේ ධර්මතාවයට ආරම්භ කිරීමක් දෙන්න ඕන. ඊළඟට පවත්වාගෙන යන්න ඕන. ඊළඟට පරතරයට පැමිණෙන්න ඕන. යලි යලි නැවත නැවතත් පරක්කම කෙලවරට පැමිණෙනතුරු මේ ආත්මහරණ වීරියෙන් යන්ත වෙනවා. දැන් අපි හතක් වශයෙන් කතා කළාට එකක් වැඩෙනකොට ඔක්කොම වැඩෙන දේවල් බව තේරුම් ගන්න වෙනවා. හරියට තේරුම් අරගෙන එකක් වඩනකොට ඒක තුල ඉතුරු සියල්ල වැඩෙනවා. එබැවින් මේ වීරිය හරිහම්ම කරන්න නෙමෙයි. මේ වීරිය කාය වර්ධනයක් සඳහා නෙමෙයි. නීවරණ ප්‍රහාණය සඳහා. උපන් අකුසල් දුරු කිරීම සඳහා. නූපන් අකුසල් නොඉපදීම සඳහා. උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා, උපන් කුසල් උපදීම සඳහා. එතන කුසල කියන එකේ තේරුම පින් නෙවෙයි දක්ෂතා, කුසලතා කියන එක. එතකොට සත්‍ය ධම්මවිචය විරිය. විරියක්. අපි ඒ සඳහා නිරන්තරයෙන් වීරියක් තියෙනවා. හේතුව මොකද? නීවරණ මගින් පස්සට අදිනවා. බැහැයි කියලා කියනවා. අතහැරලා දාන්න ඕක කියලා කියනවා. අපේ හිතම අපට කියනවා. එවිට ඒ ආපසු අදින එහෙම නැත්නම් මන්දෝත්සාහි කරන ස්වභාවය දුර්වල කරමින් එහාට යන්න තමයි මේ ආරම්භ නික්තම පරක්කම කියනා වූ විරි අංග පැහැදිලි කරලා තියෙන්නේ. එවිට කාම ව්‍යාපාද නීවරණ ධර්මයන්ගේ තියෙන බලවත්කම් යම් මට්ටමකට ප්‍රහාණය වෙනකොට තුනී වෙනකොට අපි කතා කරන නාට්‍යවල සඳහන් වෙලා තියෙන ප්‍රීති ප්‍රීති කියන එක නෙවෙයි ඔතන පෙන්වන්නේ. ඊට වඩා ගැඹුරින් ගියා වූ නීවරණයන් ඉවත් වීම තුළ Tamanගේ සිතේ සැලෙන ස්වභාවය ඉවත් වීම තුළ පවතිනා වූ යම් ආකාරයක සංසම් ස්වභාවයක් නැවත නැවත වෙනෙහි කිරීම තුළින් මේක අපට වඩන්න අවශ්‍ය වෙනවා මතක තබා ගන්න. එතකොට සති ධම්මවිචේ විරිය පීති කියනකට පේනවා පස්සද්ධි කියන එකක්. පස්සද්ධි කියන එකේ තේරුම සංසිඳීම කියන එක. හොඳ වචනයක් මේක මම විග්‍රහ කර දෙන්නම් ඔබට. මොකද්ද මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියන්නේ? කාය කියන්නේ කාය චිත්ත කියන්නේ ස්තේම නෙවෙයි. මතක තබා ගන්න. කාය චිත්ත චිත්තයිසිත. සිතේ සිතුවිලි වල පවතින ආ වූ සංසුන් බවක් තමයි කාය පස්සද්ද චිත්තපද්දාටි කියන්නේ. පස්සද්දය කියන්නේ සැහැල්ලු බවක්. සැහැල්ලු බවට විරුද්ධ වචනය කුමක්ද? බර. අන්න එහෙමනම් ඔබට මේ ජීවිතේ බරක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයින්ට. විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මහ විශාල බරක් හිතට අරන් කටයුතු කරනවා. මේ බර තමයි රූප වේදනා සංඥා සංකාරවල තියෙනා වූ ලෝභ දේශ මොහ. එන මොකක්වත් නෙමෙයි. ඔය හිතට දැන් ඔක්කොම බර හිසේ උඩ බරක් තියාගත්තට වඩා විශාල බරක් වශයෙන් දැනෙන්නේ මේ රූපේ මම මේ වේදනාව මම මේ සංඥාව මම මේ සංකාරය මම මේ ආදි වශයෙන් මේ ධර්මතාවයන් වල පවතින බරක්. බාරාවේ පංචස්කන්ධා කියලා බාර සූත්‍රය සඳහන් කරලා ලබනවා මේක. පංච උපාදානස්කන්ධයයි බර කියලා කියනවා. බාරහාරෝච පුද්ගලෝ පුද්ගලයායි බාර ගෙනියන්න කියලා කියනවා. බාරා දානං දුකං ලේකේ බාර ගෙනියාම බාරේ ඇලීම තමයි දුක. බාර නික්ෂේපණං සුඛං බාර අයින් කරන එකයි. සුඛසේ. අන්නේ බාර නික්ෂේපණය රූප වේදනා සංඥා සංකාර වලින් ලෝභ දේශ මොහ නැමැති බාර අයින් වෙනකොට ඇතිවෙනා වූ සංසුන් බව තමයි පස්සද්ධි කියලා කියන්නේ. පරහන් ඇතුළෙමත් එහෙම තියෙනවා. බාර අයින් වෙන්න වෙනවා. මෙන්න මේ භාවනාවේදී සිද්ධ වෙන්න ඕන මේ අපි නොදන්න කාලේ එකතු කරගත්තා වූ බාර බහා තබන එක. සාමාන්‍යයෙන් කෙනෙක් ජීවත් වෙන්න ගියාපුවම යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් අද එකතු කරගෙන තියෙන අවශ්‍ය බරක් නෙමෙයි අනවශ්‍ය බරක්. ඒ බර නැතිව ආර්ථිකය සම්බන්ධයෙන්, දරුවන් සම්බන්ධයෙන්, දරුවන් විවාහ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. බර නැතිවත් ඒක කරන්න පුළුවන්. නමුත් බර නිසා ඒක විශාල වේදනාවක් කළා තිබෙනවා. එහෙම ජීවිතයේ ප්‍රශ්න බරක් බවට පත් කරගත්තා වූ අධිකතර හිසරදයන්ගෙන් පෙළෙන අපිට හමු වෙලා තිබෙනවා පුද්ගලයෝ. ඔවුන් හිරගෙදරක් හදාගෙන, ලෙඩක් හදාගෙන දුක් විඳිනවා. මේ ප්‍රශ්න අල්ලා ගැනීම තුළ, ලෝභ දේශ මොහයන් අල්ලා ගැනීම තුළ තමයි මේ බර වැඩි දියුණු වෙන්නේ. එබැවින් දරුවන් සැහැල් වෙන්නේ ඉන්නවා. තරුණ වයසට මැදිවියට මහලුවට එනකොට තමයි මේ බර ඉහළ යන්නේ. මේ බර නිත්‍ය සුඛාත්ම නංගෝ සංකල්පය තුල බහදා ගන්න දෙයක්. මේ බර බහා තැබීමට තමයි අපට අනිදුක්ඛානාත්මනංගෝ ධර්මතාවයේ නැත්තම් මේ බොජ්ජංග පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට බොජ්ජංග වලදී සිදුවෙන දේ තමයි අර නීවරණ වැඩි වීම වෙනකොට ප්‍රහාණය සිදුවෙන එක. කර්ම රැස් වීම වලට කර්මක්ෂය වීම සිදුවේ. ඒ ෂය වෙනකොට වෙනදා තිබුණ යම්තාක් බරක් නැත්නම් ඒවයි බර අඩු වෙන විට සහල් බවක් දැනෙනවා. ඒක අපි අත්විඳින දේවල් අපේ ධර්ම ශ්‍රවණය කරපු අය Tamanගේ ජීවන පස්ස සම්බන්ධයෙන් අපට ඉදිරිපත් කරනකොට ඕන් දැන් විඳින සහනය පිළිබඳව අපි අහන දේවල් එවැයින් ජීවිතය තුළ බරවහා තැබීම සිදු වෙන්නේ බොජ්ජංග මාර්ගයෙන්. ඒක හිසේ හෝ කරේ තබාගෙන ඉන්න බරක් නෙමෙයි. සිතුවිලි වල මහ විශාල බරක් තිබෙනවා. ඔබ මහමග පැත්තකට වෙලා නිරීක්ෂණය කරලා බලන්න පාර යන අය කීපදෙනෙක්. ඔවුන් තාපදිහා බලන්න වෙලාවක් නැහැ. ඔවුන් වාහනයක් වෙන දිහා බලන්න වෙලාවක් නැහැ. මහා විශාල බරක් හිතේ තබාගෙන තමයි පාරේ යනවා පේන්නේ. මොන අඳුර වෙලා. මෙන්න මේ බර කරගහගනු ලබන්නේ බුදුදහම තේරුම් ගන්න නැතිව මේ හැම දෙයක්ම මගේ සහ මම සහ මගේ ආකල්පෙන් ගන්න යාම තුළ. මේ අමාරුයි අපි වැටෙන්නේ බුදුහාමුදුරුවෝ හමු නොවන නිසා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපට අහන්න හමු නොවන නිසා. ධර්මය ගන්නකොට තමයි අපිට නික්සුකාත්ම කොට ගැනීමෙන් බර කරගසා ගනී බර වැඩි වේ. එවිට නිවරණයි වැඩෙන්නේ. අනිදුක්ඛානාත්මේදී නිවරණ ප්‍රහාණය ආරම්භ වේ. එවිට වැඩෙන්නේ බුද්ධංගයි. එවලින් බවාංග වඩන එක වෙනකොට බුද්ධංග වඩන කාරණය අදාළවන්නේ ධර්මයේ තේරුම් ගත්ත සත්පුරුෂ පුද්ගලයන් ආර්ය පුද්ගලයන් මාර්ගඵලලාභීත්වයෙන් එහා පැත්තට පුද්ගලයන් සඳහායි. මාර්ගඵලලාභීත්වයක් නොලබා බොජ්ජංග වඩන්න හදනවා නම් ඒ කරන්න බැරි දෙයක්. ඒකයි මම කියන්නේ මේක ගැඹුරුයි කියලා. මොකද කර්ම ක්ෂය වෙන්නේ. ලෝභ දේශ මොහ ක්ෂය වෙන්නේ මාර්ගඵලලාභීත්වෙන් එහා පැත්තට. පරිසෝතගාමී අය කියන්නේ මාර්ගඵලලාභීත්වෙන් එහා පැත්තේ අය. මාර්ගඵලලාභී නොවූ පුතග්ජන හැමදෙනාම තවදුරටත් නීවරණ වඩන අය සහ අනුසෝතගාමී පුද්ගලයෝ. ඒ නිසා මේ නීවරණයි බොජ්ජංගයි දෙක එක හිතේ තියෙන්න බෑ. නීවරණ නම් නීවරණ වැඩේවි ඒකට නිස්සුකාත්ම සංකල්පය. නීවරණ ප්‍රහාණය සඳහා සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම නීවරණ ප්‍රහාණය වෙනකොට වැඩෙනා වූ සම්සුන් ස්වභාවයේ හැටි තමයි මේ වචන හතකින් පෙන්වලා තිබෙන්නේ. එතකොට අපි කතා කළා පස්සද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම තව තියෙන වචනයක් සමාධි කියන එක. මේ සමාධි කියන වචනේ ප්‍රවේශයෙන් තේරුම් ගන්න ඕන. මොකද සමහර අය සමත නිමිත්ත කියන වචනයක් පාවිච්චි කරලා අරමුණක් කරගෙන ළම සමාධිය කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ යම්කිසි පඨවි හෝ ආපෝ හෝ තේජෝ වශයෙන් අරමුණක් අරගැනීම තුළ අනිත් අරමුණු එන්නේ නැතුවම යම් සමාධියක් හම්බ වෙනවා. නමුත් සමත යන්නේ තේරුම අරමුණක් වැඩිමිට වඩා වීද සූත්‍රවල සඳහන් වෙලා තිබෙනවා සම්මර්ෂණය කියලා. එතකොට එතන සමාධිගත වෙනවයි කියන එකේ තේරුම තවත් වචනකින් සඳහන් ඒකාග්‍ර කියන අර්ථයක්. දැන් ඔය සටනක් සිදු වෙන්නේ දෙදෙනෙක් අතරනේ. කඩුවෙන් හෝ මොනවෙන් හරි. ඒ වගේ සිතෙත් තියෙන සතන් භූමියක්. මේ සතන් භූමියේ ඉන්නේ මම දරන මතය සහ සිදුවීම. ඒකට කියන දිත්‍යයක් කියලා. මම යම් කිසි මතයක ඉන්නවා ලෝකේ යමක් සිදු වෙනවා. මට මට මේක හරියන්නේ නැහැ අල්ලන්නේ නැහැ මම ගැටෙනවා. මොකද සිදුවීමත් සහ Taman බලාපොරොත්තු වෙන අතර පරතරය. මෙන්න මේ සිදුවීම සහ Taman බලාපොරොත්තු වෙන අතර පරතරය තුනී වෙන්න ඕන. තුනී වෙනකොට අන්තිමට සිදුවීමම බාර ගන්න පුළුවන් තැන එනවා Tamanටම අපයක් නැති වෙනවා. ඕනෑම සිදුවීමකදී උපේක්ෂාසගත වෙන්න පුළුවන් වෙනකොට Taman නොකිතන ස්වභාවයට එනවා. මොකද මම කියන මතය නැති නිසා. මම නම් දකින්නේ ඔය සමාධි ඒකාග්‍රතාව කියන එක ඔන්න ඔය වගේ දෙයක්. අපට සමාධිගත වෙන්න පුළුවන් නම් තමා කියන මතය අතහැර දමලා. තමා කියන මතය කියලා කියන්නේ මෙහෙමයි. විවාහයක් සම්බන්ධයෙන් වෙන්න ඕන විදිහක්. වැස්ස සම්බන්ධයෙන් වෙන්න ඕන විදිහක්, උසස් වීමක් සම්බන්ධයෙන් වෙන්න ඕන විදිහක්, නීතිය ක්‍රියාත්මක සම්බන්ධයෙන් වෙන්න ඕන ක්‍රමයක් ඔබට තියෙනවා හිතේ. ඔබ නඩුවක පැටලලා ඉන්නවයි කියලා හිතන්නකො. ඔබ ඔබ ඔබේ පැත්තට වාසිය බලාපොරොත්තු වෙනවා. නමුත් මේ නීතියට සාධාරණව වෙන්න පුළුවන්. එතකොට ඔබ නීතියත් එක්ක විරුද්ධ වෙනවා. Tamante සාධාරණ නීතුනේ නැහැ කියලා. වර්තමානයේ සමාජය දකින්න තියෙන දේවල්. අන්න එහෙම යම් කිසි දෙයක් තදින් ගත්තාම මතයක් මතය තමයි මම කියලා කියන්නේ. මම තමයි ලෝකෙත් එක්ක ගැටුම් නැති කරගන්නේ. බුදුන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පංචකයෙන් මම මරා දානවා නම් එතකොට නීවරණ ප්‍රහාණය වෙලා යනවා. නීවරණමයි මම කියලා කියන්නේ. ඒ මරා දැමීම සඳහා තමයි සති ධම්ම විචය විරය පීති පස්සද්දි සමාධි අවශ්‍ය වෙන්නේ. අන්තිමට උපේක්ඛා කියන වචනයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් උපේක්ඛා කියන එකේ තේරුම මධ්‍යස්ථ භාවය කියන එක. ඒ කියන්නේ මේ සතිය වැඩිගෙන යනකොට ලාභය, අලාභය, සැප දුක, නිന്ദා ප්‍රශංසා කියන මේවා සම්බන්ධයෙන් අපි ළඟ තියෙන්නේ ඇලීම් සහ ගැටීම්. ප්‍රතික්ෂේප කිරීම හතරයි, ඇලීම් හතරයි. එතකොට අපිට උපේක්ෂාවක් නැහැ. මේ ලෝධහම් සම්බන්ධයෙන්, Tamanට මොන දේවල් දේවල් සම්බන්ධයෙන් හොඳ දේයාවක්, නරක දේයාවක් ඒකක්වත් එක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්. සමසිතින් බාර ගන්න පුළුවන් නම්. අර නීවරණ ප්‍රහාණය වෙනකොට, සති ධම්මවිචේ විරිය ප්‍රීති වැඩෙනකොට මේ උපේක්ෂා කියන ස්වභාවය උපේක්ෂා පාරමිතාවක් කියන අපට පැහැදිලි කරනවානේ අකට පාරමිතාවක් තියෙනවා කියලා. තමා આવට ඉන්න සමාජයේ සිදෙන ක්‍රියාකාරකම් සියල්ල කෙරෙහි කලබල වෙන්නේ ගැටෙන්නේ නැතුව දරා ගන්න පුළුවන්. ස්වභාවයට හිත වැඩෙන්න ඕන. එතකොට එහෙම වෙන්නේ Tamanට ඒ සිද්ධීන් සම්බන්ධයෙන් හදාගත්ත නිගමනයක් මතයක් නැති විට. එතකොට මේක සම්පූර්ණයෙන්ම සිත සකස් කිරීමේ ක්‍රියාකලාපයක්. එබැවින් බොජ්ජංගයන්හිදී මොකද වෙන්නේ? අවබෝධය පුළුල් වෙනවා. නිර්වාණ අවබෝධය පුළුල් වෙනවා. මතක තබා ගන්න. එතකොට නීවරණ කියන දේවල් ප්‍රහාණය වෙනකොට තියෙන දෙයට කියන්නේ අසංකත ධාතුව කියලා ඒක වචනින් කියන්න බෑ. ඒ අසංකත ධාතුවට යාම සඳහා තමයි මේ පුද්ගලයෙක් නීවරණ අතහැර දමා බොජ්ජංග ඔස්සේ මේ තමන්ගේ ලෝභ දේශ මොහයන් ටික බිඳුව දක්වා අඩු කරගත යුත්තේ. එබැවින් මේ මෙබඳු සුළු කාල සීමාවක් තුළ පැහැදිලි කරන ධර්ම දේශනාවක් තුළින් අංග සම්පූර්ණ කරන්න පුළුවන් කියලා මම කල්පනා කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය පැහැදිලි කිරීම කළා ඔබ හැම දෙනාට. ඔබට බුදු සමයෙන් පෙන්වන මේ නීවරණ ප්‍රහාණය තුළ ලබන්න පුළුවන් අවබෝධය ලබා ගන්නට අවශ්‍ය නම් ඔබ ඔබේ ජීවිතය තුළ ධර්ම දේශනාවන් යම් ගණනකට මනමින් තවන් දීලා පංචස්කන්ධයාගේ ඉදීම ලැබීම සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය පංචේන්ද්‍රයන් නිසා පහළ වෙනා විඥානීය ක්‍රියාකාරීත්වය මේවා පිළිබඳව අනා අවබෝධයක් ලබා ගන්නට වෙනවා. පස්දර පිනවීම වෙනකොට පස්දරෙන් ගන්න තියෙනවල මුලාව තේරුම් ගැනීම තුළ තමයි අපිට මේ පස්දර ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ, බර බහා තබන්න පුළුවන් වෙන්නේ. එබැවින් බුදු පියාණන් වහන්සේ මේ බර කියලා කියන්නේම දුකයි. ඒ තමයි දුක ජීවිතේ. ඒ බර ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ මේ අපි කතා කළා වූ නීවරණ ප්‍රහාණය හේවත් බොජ්ජංග වැඩි වීම තුළ. එබැවින් ඔබ හැම දෙනාට මේ බොජ්ජංග ධර්මතාවයන් වැඩෙන ආකාරය පිළිබඳව වැදගත්කම තේරුම් ගැනීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා කටයුතු කළ ඔබ හැම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා උපන් දින සමරණයට සුබ උපන් දිනයක් වේවා රැකියා ආදී කටයුතු සාර්ථක වේවා පවතින රෝග පීඩාවන් දුරු වේවා පාප මිත්‍ර ආදී සෙවණයන්ගෙන් වෙන් වේවා උදාදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සෙවණයන් ලැබේවා තිලක්ෂණේ නම් වූ බුද්ධ වචනේ ගැඹුරු වටහා ගැනීමට අවශ්‍ය නොවන පහළ වීම උතරින් හැම දිනාටම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසීම පිණිස හේතු ආසනා වේවායි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු ධර්මාන් ශාසනාව ප්‍රතු දේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්තල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරි ධම්මවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුමුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුක්ත පැටියක් වූ කැෂප් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරු